බිංදු බිලියන ප්‍රමාණයක් බිලියනයක් එකට ලිව්වත් ඒ බිංදු වලට කිසිම වටිනාකමක් නැහැ. බිලියන ගාණක් බිංදු එක ගොඩේ ලිව්වත් එක පේලියට ලිව්වත් ඒ බිංදු වලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ওই බිංදු වල මුලට හරි මැදට හරි අගට හරි බිංදු වල කොහේ හරි තැනක් ළඟින් එක ලිව්වොත් අන්න අර බිංදු වලට වටිනාකමක් ලැබෙනවා. දැන් සියලුම බින්දු ටික ලියලා අගට එක ලිව්වම ඒ මුලින්ම ලියපු බින්දු වලට වටිනාකමක් නැහැ. හැබැයි අර අගට ලියපු එකට වටිනාකමක් එනවා. මුලට එක දැම්මොත් අර බින්දු සියල්ලටම වටිනාකමක් එනවා. එහෙම තමයි අංක ගණිතයේ හැටි. මේ අංක ගණිතයට අපි පොඩි කාලේ කිව්වේ සංඛ්‍යා ප්‍රීතිය කියලා. අපි ඒ පුංචි කාලේ ඉගෙනගත්ත එරිත්මැටික් අංක ගණිතය ඉගෙනගත්ත පොත ලියලා තිබුණේ කළුබෝවිල බුද්ධඝෝෂ මහාවිද්‍යාලයේ ප්‍රින්සිපල් පී රූබන් පීරිස්. එතුමාගේ පොතට දාලා තිබුණේ සංඛ්‍යා ප්‍රීතිය. ඉතින් අපි පහුකාලීනව මේ සංඛ්‍යා ප්‍රීතිය කියන එක පාවිච්චි කරා අපි මිත්‍රයෝ කීප දෙනෙක් ටිකක් වැඩියෙන් රැස් වෙලා ඉන්න වෙලාවට මිත්‍රයන්ගේ සංඛ්‍යාව වැඩි වුණාම ප්‍රීතියක් නේ. ඉතින් අපි සංඛ්‍යා ප්‍රීතිය කියලා කිව්වා. ඉතින් මේ කතන්දර ඔක්කොමයි මම මේ කියන්නේ කියලා ඕගොල්ලන්ට තා පොඩ්ඩකින් වැටහෙයි. හොඳයි කොයි එකටත් අපි සමීප රූප අද මෙන්න මේ විදිහට ආරම්භ කරමු. අද දවසේ මම කියන්න යන්නේ මම ඉතින් මෙච්චර දවසක් මේ සමීප රූපවල වෙන වෙන අයට ලියපු ගීත වෙන වෙන අය ගායපු වෙන වෙන අය ලියපු ගීත බොහෝ වාදනය කළා අපි එකට රස විඳා. අද මට හිතුණා මම ලියපු ගීත කීපයක් තියෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන් ගුවන්විදුලියේ තැටිගබඩාවේ තියෙන සමහර ගීත මේ අද වැඩසටහනේ ප්‍රචාරය කරොත් හොඳයි කියලා. ඔතෙන්දි මට පොඩි පරණ කතාවක් මතක් වෙනවා. මේක යනවා 970 ගණන් වල මුල් වකවානුවට. ඒ කියන්නේ 72 73 ඒ වගේ කාලෙට. ওই කාලේ මේ ගුවන් විදුලියේම වැඩ කරපු මහින්දල්ගම. එයා අපි අතරින් වෙන් වුණා මහින්දල්ගමයි මායි අදහස් කරා එක්තරා වෙලාවක සනත්නන්ද සිරිගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් කරන්න. ඒතකොට වික්ටරත්නායගේ ඒක පුද්ගල ප්‍රසංගයේ පටන් අරන් තිබුණේ. ඉතින් අපිට ආව අදහසක් සනත් නන්දසිරිගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පටන් ගන්න. ඉතින් ඒ සඳහා අපි ගිහිල්ලා සනත් හම්බ වුණා. මේකේ නම තමයි ස්වර්ණ කුණ්ඩල. ස්වර්ණ කුණ්ඩල කියලා නම දැම්මෙත් අපි දෙද්දාගේම මහින්දගෙත් මගේ බොහොම හිත මිත්‍රයෙක් වෙච්ච ඩෝල්ටන් අල්ලිස්. ඒකමත් අපි අතර නැහැ. කොමර එයා දාපු නම තමයි ස්වර්ණ කුණ්ඩල. ඒ කියන්නේ කනට ස්වර කනට ස්වර්ණාභරණයක් පදඳු වගේ සනද්ද ගීත කියන අර්ථය තමයි ආවේ. මේ වැඩසටහන සඳහා අපි ඉතින් නිතර සනද්ද ගෙදරට යනවා. ඔය සනද්ද ගෙදරට යනකොට සනද්ද ගේ ඉස්සරහ තියෙනවා වැලි ගොඩක්. ටිකක් හදන්න ගෙනාවද මොනවද මන් දන්නේ වැලි ගොඩක් තියෙනවා. මේ වැලි ගොඩ උඩ වාඩි වෙලා මමත් මහින්දාගමත් තව මිත්‍රෙක් හිටියා. ඔහුත් අපි අතර නෑ. බණ්ඩාරකේ විජේතුංග අපි එකතු වෙලා ඉතින් මේ ස්වර්ණ කුණ්ඩල ගීත ප්‍රසංගයට අඩංගු යුතු ගීත මොනවද අර මේ කතා කරනවා මොන ඔය කාලේ සනත් මට කිව්වා මචං බස් සින්දුවක් ලියපන්කෝ කියලා එම කිව්වම මම මට මේ ආරාධනාව පිළිගන්නේ නැතුව ඉන්න බෑනේ මම ඒ ආරාධනාව පිළිගත්තා පිළිඅරගෙන ගීතයක් ලියුවා. ඒ ගීතය ඉස්සෙල්ලාම හරි ඉවරලා මම කියන්නම් ඒ ගීතය පිළිබඳව ඇතිවෙච්ච තවත් කතන්දර ගොඩක්. හොඳයි අපි දැන් ආමු සනත් නන්දසිරි කියන මේ ගීතය. ඇතුලේ සුලං හමයි ලොව නැලවේ දුඹ නිදියයි නිසන්තලේ ඇකිලෙයි පිනි දේරෙයි විම වැතිරෙයි යාය නිදයි අතු ඇකිලෙයි පිනි දේරෙයි මගේ දුකට නාඩම් ඉදි කුම්බා මල් කැකුලේ සමයි ඔව නෙලවෙන් දුනිදියයි කුම්බාමල් කැතුලි පිටි කුම්බාමල් කැතුලි යම් අමල් නොව නෙලයි නුඹේ නිදියයි නිසන්සලු ඔය ගීතේ ලියලා මම සනත්ට බාර දුන්නා කොහොම හරි ඔය පටිගත කිරීමට මට සහභාගී වෙන්න ලැබුණේ නැහැ මහින්දාල්ගම තමයි හිටියේ. මම මුලදී ලිව්වේ නිදි කුඹා මල් කැකුලිය කියලා නෙවෙයි. නිදි කුඹා මල් කැකුල කියලා. කොහොමද පටිගත කිරීමේදී සනත්ගේ ඉල්ලීමක් උඩ මහින්දාල්ගම මේ කැකුල කියන එක කැකුලිය කියලා වෙනස් කරලා තියෙනවා. මේ පිළිබඳව මහින්දායි මායි අතර ලොකු මතගැටුමක් ගියා. නමුත් පසු කාලීනව මට හිතුණා ඉතින් ගීතමය වශයෙන් යම්කිසි අර ඒ ගීයට හුරු වෙන්න ගීයේ ඌරුවට කැකුලි කියලා ගියෙච්ච එක හොඳයි කියලා. හැබැයි මම තාම ඒ කැකුල ජීවනත් වෙන තරකයක් කියලා තිබුණා කියලා. කොහමද මේ ගීතය ගුවන්විදුලියේ කාලේ කාලේ ඔය කොලියෙච්ච කාලේ 72 73 කියන්නේ ගුවන්විදුලියේ විතරයි තිබුණේ විනෝදාස්වාදයේ සැපේන. තනක් හැටියට ග්‍රැමෆෝන් එක එතකොට කැසට් තිබුණාද මට මතක නෑ කැසටුත් තිබුණා චිත්‍රපටි අර ගුවන්විදුලියේ තමයි විනෝදයේ සපයන එකම ප්‍රධාන මාර්ගය වුණේ විනෝදාස්වාදයේ සපයන ප්‍රධාන මාර්ගය ප්‍රධාන වාහකය වුණේ ගුවන්විදුලිය ඒ ගුවන්විදුලියේ මේ ගීතය බොහොම ජනප්‍රිය වුණා මට මතකයි එච්.එම්. ගුණසේකර මහත්මයා අපි අතර අද නෑ ඒ ඒවකට හිටපු සිංහල සේවා අධ්‍යක්ෂක හැම ඉදිදාවකටම ඉදිදා සංග්‍රහය කියලා උදේ 7:30ට වැඩසටහනක් කරා. ඒ වැඩසටහනේ කීප වතාවක් මේ නිදිගුම්බා මල්කැප්පී ගීතේ වාදනය කළා. ඉතින්දී එතුමා සම්න්නන්ට නිවේදනය sannivedanaya කරේ මේ හැම කෙනෙක්ම හැම ගීත රචකයෙක්ම හැම මලක් ගැනම ලියලා තියෙනවා. නමුත් නිදිගුම්බා මල ගැන කවුවත් ලියලා නැහැ. ඒක මේ ගීතේ තමයි මුලතාවට ලියුනේ කියලා. හැබැයි වගේම මතක වුණේ කියනකොට ගල් මල ගල් මල ගැන සින්දුවක් කියලා තිනවා ඒක ලියලා තියෙන්නේ එම්.එස්. ප්‍රනාන්දු අපි ඒක වෙන දවසක හමු. හොඳයි කොහොම හරි මේ ගීතය ඊට පස්සේ ඊටමත් ජනප්‍රිය වුණා සනත්ගේ ස්වර්ණ කුණ්ඩල ගීත ප්‍රසංගීත් එක ගායනා කළා සනත් විසින් නිර්මාණය කරපු ලොකු EP 33 EP 38 මේ ගීතය අඩංගු වුණා. ස්වර්ණ කුණ්ඩල නමින් තමයි ඒ ගීතය නිකුත් වුණේ. මොන ඔය අතර වාරේ ওই සින්දුව තමයි මම ලියලා දැන් ඉතින් පොඩ්ඩක් ජනප්‍රියත්වයට පත් වෙලා මට ඒකම මගේ මිත මිත්‍රයෙකු වෙච්ච ධර්මසේන පතිරාජ ලිව්වා චිත්‍රපටි තිර නාටකයක් පඹරුවෙවිත් කියලා. ඔහුගේ බිරිඳ මාලිනී පතිරාජ සමග. ඉතින් ලියලා පතිරාජ දවසකට මට දුන්න මේ පිටපත. පිටපත දීලා මට කිව්වා ඔබ පිටපත කියවපන් කියවලා ඕකට තේමා ගීතයක් ඕනේ තේමා ගීත ලියපන් කියලා. මේක මට ලොකු අභියෝගයක් බවට පත් වුණා. මොකද ඒ වෙනකොට ලංකාවේ ඉන්න ඕන සියලුම ප්‍රකට ප්‍රවීණ මට වඩා බොහෝම දැනුම් තේරුම් තියෙන ගීත ප්‍රබන්ධකයෝ 72 වගේ වෙනකොට මම මේ බොහොම අවුරුදු 25ක විතර තාම එක සින්දුවක් පමණක් දෙලියු කෙනෙක්. නමුත් පතේ කිව්වම ලියපන් මේක. ඉතින් මම කල්පනා කරා මහගම සේකර ඉන්නවා, කේඩිකේ ධර්මවර්ධන ඉන්නවා, සුනිල් ආරියරත්න ඉන්නවා, ප්‍රේමකීර්ති ඩාල්විස් ඉන්නවා, තවත් නොඑක ආකාරයේ භූෂන් බුලත් සිංහල ඉන්නවා. මේ තරම් ගීත ප්‍රබද්ධකකින් රසක් ඉඳෙද්දී ඇයි මට මේක බාර දුන්නේ කියලා. ඉතින් මේක මට පොඩි අභියෝගයක් වුණා. අභියෝගයට බය වෙච්ච ඉඳන් මම මේක ලිව්වේ නෑ. ඔබ නොලිය ඉන්නකොට අපි ඒ දවස්වල නිතර සතියන්තයේ රැස්වෙන තැනක් තිබුණා නාරායපිට තලකොඩුවේ එක ළඟ ට්වින් හවුස් දෙබිඩි දෙමුන් නෙවෙයි දෙබිඩි නිවාසයක් තිබුණා. එක වගේ ගෙවල් දෙකක් එකට එක පිටියෙන් වෙන් වුණා මේ මුල් ගෙදර හිටියේ කේඩිකේ ධර්මවර්ධන දෙවෙනි ගෙදර හිටියේ පීබී ළඟ සිටින දැනටත් ඉරිදා ලංකා දීපේ නියෝජ්‍ය කතුවරේ උසා විජේ කුමාරතුංග හිටියේ. ඉතින් අපි හැම සතියන්තයකම මේ ගෙදර අපි පොඩි සාද පවත්වනවා. අන්නේම වෙලාවක පීබීගේ කාමරය ඇතුළට මම මොකරි වැඩකට ගියපු වෙලාවේ දොර වැහුවා. දොර ආලා පති එළිය නම් කිව්වා ඔබ සින්දුව ලියපන් සින්දුව ලියවරනකන් එළියට එන්න විදියක් නැහැ කියලා. ඉතින් මම මොනව කරන්නද? කාමරෙන් එළියට එන්න සින්දුව ලියන්න ඕන. පස්සේ මම ඉතින් පීබී පත්‍රකාරයෙන්නේ පීබී කාමරේ වුණ තරම් පෑන් කොල්ල තිබුණා. මම ඉතින් ලිව්වා සින්දු මුලින්ම එකක් ලියලා අර දොර අස්සෙන් එවුවා ඉස්සරහට පටිගොන එක හරි නෑ දෙවෙනි සැරේටත් ලිව්වා ඒකත් හරි නෑ කිව්වා කොහොම හරි හයවෙනි නැත්තම් හත්වෙනි පාර ගියපු එක තමයි පටිගෙන් අනුමත වුනේ අපි ඉතින් එදාම මේ ගීතයත් අරගෙන හේමදාස මාස්ටර් හම්බෙන්න ගියා මේකට තනුවක් දාගන්න ඉන්නේ තනුව දාගෙන ගියාම ඒ දස්මාසට අවශ්‍ය වුණා. Taman ඒ වෙලාවේ රචනා කරන තනුව කවුරු හරි ලව ගායනා කරන්න එපා. ඒ වෙලාවේ අපිත් එක්ක හිටිය සුනිලා බේසේකර. සුනිලාට කිව්ව පොඩ්ඩක් මේක කියන්නකෝ කියලා. සුනිලා ඒක කියනකොට මාස්ටර් කිව්වා වෙන කවුරුවත් මොකටද මේ සුනිලා ඉන්නේ කියලා කියන්න. එතකොට ඒ වෙලාවෙම තේරුවා ටීඑම් දයරත්න තවත් සුභාෂිනී අරග කියලා ඒ කාලේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්යවරිය කළ තව පිරිමි හදක් ඕන. කවුද ගන්නෙ කියලා කල්පනා කරගෙන ඉන්නක මම කියන දවසම සිතුවා හරි ඉන්නෝ මෑන් කෙනෙක් කියලා වාහනේ නැගලා මාත් එක්කම ගියා රජයේ සංගීත විද්‍යාලයට ගිහිල්ලා හම්බුණා අයෝ ඩෙනික්ස් අයෝ ඩෙනික්ස් තමයි අනිත් හඳුනේ එතකොට බඹරවි ගීතය නිර්මාණය වුණා. ඒ ගීතය පිළිබඳව සුමාඩම්බරේකුත් මම ළඟ තියෙනවා ඒක දීපු කෙනා හැටියට. ඔබේ ගීතය තවමත් චිත්‍රපට ගීතයක් හැටියට පමණක් නෙවෙයි සාමාන්‍ය සරල ගීතයක් හැටියට පමණක් නෙවෙයි ඊටත් වඩා ඉහළ නිකන් කැන්ටාටා එකක් වගේ මිනිස්සු රස විඳිනවා. හොඳයි. අපි අහමු ඒ ගීතේ. දහසක් සම්මස්තට දස දහසක් සම්මස්තට සිනා කඳු වැහි වැහලා ගිනිගෙන රත් වුණු දවසක් සැනසෙන එක හැන්දෑවක සැනසෙන එක හැන්දෑවක පුදුම්බලා හිනහෙනවා ඉර අඳු හුස්මට මුළු ලෝකෙම වසා ගන්න කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න හිමිදිය ලෝදිය වැටේ නිනාගේ බුදුමරා කිරිසගේ බුදුමරා සිනා කඳු වගුරනලා

හුස්මක උපදිනවා ගිනි රස්නය සීතලින්ම හඳුනාගත් උපමා හඳුනාගත් උපමා හඳුනාගත් උපමා Thank you. රබ්බුනු හිරුපායන්නද රබ්බුනු හිරුපායන්නද මහමුදම ගොඩට ගලා මහමුදම ගොඩට ගලා රබ්බුනු හිරුපායන්නද රබ්බුනු හිරුපායන්නද ටෙනිස් සුනිලා බේසේකර සුභාෂිනී අරංග තමයි ඒ ගීතය ගායනා කළේ. ඒ ගීතයට 1978 පවත්වපු ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලෙදී හොඳම ගීත රචනාව විදියට සම්මානත් ලැබුණා. ඊට වඩා ලොකුම සම්මානයකට මම නම් සැලකන්නේ රත්නශ්‍රී විජේසිංහ අපේ ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහ ගාලේ ඉස්පන් විද්‍යාලයේ සිංහල සාහිත්‍ය උගන්වන සමයේ රත්නශ්‍රී සිංහල උගන්වපු උසස් පෙළ පන්තියේ ළමයින්ට බඹරෝ ගීතය පිළිබඳව පාඩම් කිහිපයක්ම ඒ කියන්නේ වරු කිහිපයක් මේ ගීතය ගැන කියා දීලා තිනවා ඒක තමයි මම හිතන්නේ මේ ගීතයට ලැබිච්ච ලොකුම සම්මානය කියලා හොඳයි තවත් ගීතයක් තියෙනවා මම ලියපු ඒක අහන්න ඉස්සෙල්ලා ඒකටත් පසුබිම් වෙච්ච පොඩි නිදාන කතාවක් තියෙනවා 2003 2002 2003 මම හිතන්නේ මම ගියා යුරෝපයේ යුරෝපයේ කියන්නේ මියුනික් නගරයට ඕස්ට්‍රියාවේ වියනා නගරයට පොඩි නිකන් පොඩි විවේකයකට වගේ සංචාරයකට ගිය වෙලාවේ එහිදී මම සහභාගී වුණා අර යූත් කැම්ප් තරුණයින්ගේ කඳවුරකට විලක් වටේට විල්ලි යුරේ තමයි මේ විනෝද ඒ කියන්නේ මේලාව ඒ කියන්නේ මේ සංభాෂණය තිබුණේ රැයිලි වෙනකන් ආන එදා මගේ ජීවිතේ ලැබපු එක්තරා අත්දැකීමක් පසුබිම් කරගෙන තමයි මේ ගීතය ලියුනේ මේ ගීතය ලියුනේ මේ විදිහට මට සංගීත විජේසූරිය කියන අපේ ප්‍රවීණ ගායකයා හමු වෙලා ඔහු සහ මේ ගීතයේ තනුව නිර්මාණය කරපු හර්ෂාරිය සිංහ හම්බෙලා මට කිව්වා ගීයකට තනුව තියෙනවා තනුව හදලා තියෙන්නේ ඒ තනුවට වචන ටිකක් ලියා ගන්න ඕන කියලා ඉතින් මම එතකොට එහෙම දෙයක් කළා තිබුණේ නැහැ. නමුත් මම කිව්වා බලමු අපි උත්සාහ ආරම්භ බලමු කියලා. ඒ කලින් නිර්මාණය කරන ලද තනුවට තමයි මම මේ ගීත රචනා කරේ. අර මගේ යුරෝපා සංචාරයේදී ලැබුණු යම් පොඩි අත්දැකීමක් පාදක කරගෙන බලන්න මේ ගීතය ඔබ වරින් වර අහලා ඇති. දැනුත් අපි මේ වැඩසටහනේ අහමු. නිවෙන හිනා වුණු මට නොලුණා නාමව තුරුලට කඳුලට සිහිනගෙනා නිවෙනෙහි නාගක වුණු මට නොලුණා නාමව තුරුලට කඳුලට සිහිනගෙනා නීලවිලේ යුරුවිලේ නාටනවා මුළු පොඩේ එකතු නොවි දිනන්න ගියා නිමෙහි නාවක උරුම දෙතොල වුණා දිනේ රසය ගලා පිපුරා සුලන්නේ වැරමදනි සංසඳුනි සුලව වගේ නිවෙන හිලා හිලගෙන නිදුන හිඟාවත උණු හුවද තොල වුණා නාගර සුරුලට කඳුලක සිහිලගෙන නීල විලේ යුරු විලේ නාදනවා බුදු ගොනේ අමස පොළව එකතු නොවී සමග ඔබ දෙතොල වුණා ගියා දෙගොඩ තලා තිබුණු මලේ අඳුන ගමි අපි සඳුනි සුලක වගේ නිවන හිනාවක උළුමවද තුල උනා හොඳයි අද අපිට ලැබුණු කාලය ක්‍රමානුකූලව ගෙවිගෙන යනවා. ඒ නිසා මම හිතුවා ආපහු ඔබ වැඩි අහලත් නැති හින්දා අර සනත්ගේ සුලං හමයි ලෝනලවි නුඹ නිදියයි නිසංසලී ගීතය ආපහු අවසානයටත් අහන්න ඕනයි කියලා. අද සමීප රූප හැඩ වැඩ කළා ඉඳුමිල් උපමාලිකා නිෂ්පාදන භාරය මාරිස්ටලා මම ජයසිරි. සුලං හමයි නිදියයි නිසන්සලේ නිදි කුම්බාමල් ඇතුලේ නිදි කුම්බාමල් ඇතුලේ සුලං හමයි ලොව නැලවේ දුඹ නිදියයි නිසන්සලේ අසලයි නුඹ නිසලයි ලොව නිසලයි නුඹ හිනේ ලොව සසලයි නුඹ නිසලයි ලොව නිසලයි නුඹ හිනේ මගේ දුකට නුඹ නාඩන නිදි කුම්බා මල් කැතුලි සුලං හමයි ගෙවියයි නිසන්